අවසරයි ස්වාමීන් වහන්ස උපසමානුස්සතියට පසුව දැක්වෙන භාවනාව මොනවද? නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ අත්ථාය සංවත්තති මහතෝ සංවේගාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දර්ශන පටිලාභාය සංවත්තති විඤ්ඤා විමුක්ති ඵල සච්ච කිරියාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ කායගත සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි පසළොස්වක් බොහෝ දවසේ සිදුවෙන සද්ධර්ම වර්ෂා ධර්ම සාකච්ඡාවේදී අද අපට ලැබී තියෙන්නේ අනුස්සති භාවනා තුළින් උපසමානුස්සතියට අනතුරුව කවර විදිහේ භාවනාවක්ද අනුස්සති භාවනාව කියලා. සැබවින්ම අනුස්සති භාවනා 10න් අටවැන්න කායගත සති භාවනාවයි. ඒ කායගත සති භාවනාවේ ප්‍රභේද රාශියක් තියෙනවා. කායගත සති භාවනා සම්බන්ධ තේමක දේශනා සූත්‍ර දේශනා රාශියක් තියෙනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වන සූත්‍ර ධර්ම 38ක්. ඒ තරම් මෙහි යග්ගයේ වටිනාකම පහදා දීලා තියෙනවා. බුද්ධ ශාසනයේ වැඩිම පිරිසක් මඟඵල නිවන් සෝ සාක්ෂාත් කරන්න යෙදුනේ කායගත සති භාවනාවයි. සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ප්‍රථමයෙන් ලැබෙන මූල කර්මස්ථාන භාවනාවක් කායගත සති භාවනාවයි. ඒ මේ කායගත සති භාවනා පිළිබඳවයි අද අපේ මේ සාකච්ඡාව මුලින්ම තියෙන ප්‍රශ්නේ ඒකයි ඊළඟට තියෙන්නේ ස්වාමීන් වහන්සේ කායගත සති භාවනාව සුදුසු වන්නේ මොන චරිතයක් ඇත්තන්ටද කායගත සති භාවනාවක් චරිත වශයෙන් බෙදී යන්නේ රාග චරිතය 8යි. හේතුව විශේෂයෙන්ම අසුභ සංඥාව මේ කායගත සති භාවනාවෙන් මනරින් පිළිටන නිසායි. අසුභ භාවනා 10ක් තියෙනවා උද්දමාතක විනීලක ආදී වශයෙන් මූර්ත ශරීර සම්බන්ධ. ජීවමාන ශරීර සම්බන්ධ තියෙන්නේ මේ ද්වක්ඛින් සාකාර කායගත සතියයි. මේ කායගත සතියත් අයිති වෙන්නේ චර්ිත වශයෙන් රාග චරිතයන්ටයි. නමුත් සෑම චරිතයකටම මේක වැඩිම නුසුදුසු නැහැ. වැඩිමෙන් ප්‍රතිඵල නිලාගත හැකි වෙනවා. මේ චරිත චරිත කියන්නේ పూర్ව ජාතිවල පළපුරුද්ද. මේ ජීවිතේ මනස හිණුවණින් ඉන්නවා නම් ඒ පළපුරුද්ද වෙනස් කරගන්නත් පුළුවනි. ඒ පළපුරුද්ද වෙනස් කරනවා කියන්නේ ඒක අදුභවණයේ හැටියට හිත පුරුදු කරගන්න පුළුවනි. ඒක නිසා විශේෂයෙන් රාග චරිතයට මේක සත්‍රාය වෙන අතර අනිකුත් චරිතලාභීන්ටද මේ භාවනාව සුදුසුයි කියන එක අපේ අර්ථ කතාවල පහදා දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ භාවනාව පටන් ගන්නේ කොහොමද? සෑම භාවනාවක්ම ආරම්භ කිරීමේදී ප්‍රධාන වශයෙන් සීලය පිරිසිදු කරගත යුතුයි. සීල විසුද්ධියේ පිහිටාගෙනයි භාවනාවක් දියුණු කළ හැකි වෙන්නේ. ඊළඟට මේ භාවනා වඩනු කැමති යෝගාවචරයා ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍ර ආචාර්යයන් වහන්සේ කෙනෙකුගේ උපදෙස් ලබා සිටිය යුතුයි. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විසින් මේ භාවනාව මනාව උගන්වා ලිය යුතුයි. මේ භාවනාව උගන්වීම සඳහා ආචාර්යයන් වහන්සේලාට අර්ථ කතා වල උපදෙස් දීලා තියෙන කරුණු රැසක් ඒ කියන්නේ ඉගෙනීම සම්බන්ධව මේ භාවනාවේ මූලික අධ්‍යයනය සම්බන්ධ කරුණු හතක් දැනගන්න තියෙනවා. වචසා, මනසා, වන්නතෝ, සංඛානතෝ, දිසතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ කියන කරුණු හත අනුව මේ භාවනා ඉගෙන ගන්න ඕනේ කල්ැතුව. ඊළඟට ඒකේ තියෙනවා මෙනෙහි කිරීමේ උපදෙස් 10ක්. ඒවත් ඒ අනුව ගුරුවරයාගෙන් අහගන්නට ඕනේ. ගුරුවරයාගෙන්, කල්යාණ මිත්‍රයාගෙන් අහගත් උපදේශ ඒ අනුවම ක්‍රියා කරමින් මේ භාවනාව දියුණු කළ යුතු වෙනවා. එනිසා විවේකස්ථානයකට වී සීලය ආවර්ජනා කරලා බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයට ආචාර්යයන් වහන්සේට ජීවිතේ පූජා කරලා බුදු ගුණ, මෛත්‍රී, අසුබ සති, මරණ සති ස්වල්ප වේලාවක් ආවර්ජනා කරමින් පූර්ව කෘත්‍ය සම්පාදනය කරලයි මේ භාවනා වඩන්නේ. තමන්ගේ දෙපතුලේ පටන් විස දක්වා විසේ පටන් දෙපතුල දක්වාම ශරීරයේ තියෙනවා කොට්ටාස 32ක් සූත්‍ර දේශනාවල තියෙන 31යි මත්කලුංගම් කියන එක සූත්‍ර දේශනාවල නැතත් භාවනාවේදී ඒ ගත යුතු වෙනවා සූත්‍ර දේශනාවලේ සඳහන් නොකලාට අට්ඨිමිඤ්ඤා කියන කොටසට මත්තුලුංගයි තියෙන නිසා ඒ 31 32ක් බාටපත් වෙනවා භාවනා මාර්ගයේ වැඩිම පිණිස. එතකොට ඒ අර්ථකථාගත උපදේශ පරිද්දෙන් පූර්වාචාර්යයන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් මේ භාවනා ප්‍රගුණ කරගත යුතු වෙනවා. එනිසා මේ භාවනාව වැඩිීමේදී මුලින්ම කළ යුතු වන්නේ භාවනාව සම්පූර්ණයෙන් ඉගෙන ගන්නට ඕනේ. මේ කරුණු බොහොම සවිස්තර කරුණු රසක් මෙහි තියෙනවා. ඒ කියන්නේ වචනින් සජ්ජායනා කරන හැටි ඉගෙන ගන්නට ඕනේ. හිතින් මෙනෙහි කරන හැටි ඉගෙන ගන්නට ඕනේ. කේශාලෝමාදී කොටාස එකක් එකක් ගානේ වර්ණය ඉගෙන ගන්නට ඕනේ. එහි සටහන පැදවුරුකම ඉගෙන ගන්නට ඕනේ. එවාගෙම ඒ උඩ යට ශරීරයේ කොටස් දෙකක් තියෙනවා නාභියෙන් උඩ කොටස නාභියෙන් යට යට කොටස වශයෙන් කොටස් දෙකකට බෙදාගෙන ඒ දිශා වශයෙන් මෙනෙහි කරන්නට ඕන දැනගන්නට ඕනේ ඊළඟට ඕකාශ කියලා කියන්නේ පිහිටි තැන පිහිටි තැන හරියට ඉගෙන ගන්නට ඕන ශරීරයේ ඒ ඒ කොටස් පිහිටා තියෙන තැන. ඊළඟ පරිච්ඡේද කියන්නේ හැම කොටසකම තියෙන ඉමක් තියෙනවා සීමාවක්. ඒ සීමාවක් දැන ඉගෙන ගන්නට ඕනේ. මේ කාරණා හත මනමින් ඉගෙනගත් කෙනෙකුටයි මේ භාවනාව හරියට කළ හැකි වෙන්නේ. අන්නේ බව මතක තබාගෙන ඒ ගුරු උපදේශය මනමින් අනුගමනය කරමින් මේ භාවනාව ආරම්භ කළ යුතු වෙනවා. හැම භාවනාවක් කිරීමේදී අතීතය ගැන සිහි නොකර අනාගතයේ දේවල් ගැන ආශා නොකර තමන් කෙරෙහිම සිහිය පිහිටුවාගෙන භාවනා කළ යුතුයි. එසේ භාවනා කරතොත් තමයි චිත්ත සමාධියේ පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි වශයෙන් වැඩෙන්නේ. මෙන්න මේ ක්‍රමයටයි මේ භාවනාව ආරම්භ කළ යුතු වන්නේ. ස්වාමින් වහන්සේ කායගත සති භාවනාවේ ප්‍රවේද මොනවද? කායගත සති භාවනායේ ප්‍රභේද රාශියක් තියෙනවා. ඉන්න තුන් අහලා තියෙනවා නේද? මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනා 14ක් තියෙන බව. ඒ කියන්නේ ආනාපාන සතිය, විරියාපත මනසිකාරයේ, චතු සම්පජාඤ්ඤ මනසිකාරයේ, පටික්කෝල මනසිකාරයේ, ධාතු මනසිකාරයේ සහ සීවතික භාවනා 9 සියල්ල 14යි. මේ 14 අතිරේක වශයෙන් කායගතසති සූත්‍ර දේශනාවේ තවත් හතරක් තියෙනවා. ඒ කියන්නේ කේසාදී කොට්ටාස වල වර්ණය අරමුණු කරගෙන වර්ණ කසින හතරක් වඩන්නත් පුළුවන්. ඒකත් කායගතසතිය වෙනවා. නීල කසිනය, හීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය කියලා. මේ විදිහට කායගතසති භාවනාවේ ප්‍රභේද 18ක් වෙනවා. ඒ 18ක් වූ කායගතසති භාවනා අතුරින් මෙතන හඳුන්වනු ලබන්නේ පටික්කුල මනසිකාර කායගත සති භාවනාවයි. ඒක විශේෂයි. දැන් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඒ කායගත සති භාවනා කොටස අතුරෙන් ආනාපාන සතිය සහ මේ පටික්කුල මනසිකාරයෙන් පමණ ධ්‍යාන වැඩෙන්නේ. අනිසියල්ල විදර්ශනාවට අයිති කර්මස්ථානයි. එනිසා මෙන්න මේ ධ්‍යාන වඩන්නත් පුළුවන් භාවනා දෙක අතුරෙන් පටික්කුල මනසිකාර භාවනාවයි මෙහිදී අපේක්ෂා කරන්න වෙන් කරගෙන භාවනාවට ගන්නෙ. එතකොට ඒ ප්‍රභේද වශයෙන් සැලකිය යුතු වෙන්නේ තවත් කරුණු තුනක්. මේ කායගත සති භාවනාවෙන් පටික්කුල වශයෙන් වැඩිමින් රූපාවචර ප්‍රථම ඥානෙ උපදවන්න පුළුවන්. කොටස් 32 නම් ප්‍රථම ඥාන 32ක් උපදවන්න පුළුවන්. ඊළඟට තවදුරට මේක ධාතු මනසිකාරයට හරවන ධාතු මනසිකාර භාවනාවක් වශයෙන් වඩලා විදර්ශනාවට හැරෙන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා මේ ශරීරයේ තියෙන නිල වර්ණයන්. ඒ කියන්නේ කේසා ලෝම ආදී කොටස් වල නිල වර්ණය අරමුණු කරගෙන නිල කසින වශයෙන් අෂ්ට සමාපatti උපදවන්න පුළුවන්. ශරීරයේ තියෙන පිට සහ මිදුණු තෙල් ගැනි මේ කහ පාට අරමුණක් අරගෙන පීත කසින ධාන වඩලා අට සමාපatti උපදවන්න පුළුවන්. ශරීරයේ ලේ, එවගේ මාංශ පේශී ආදියක් අරමුණු කරගෙන ලෝහිත කසින වඩා අෂ්ට සමාපatti උපදවන්න පුළුවන්. දත් යට ශරීරයේ අස්සි කොටස අරමුණු කරගෙන කුලවනි ඕලාත කසින වඩලා අෂ්ට සමාපatti දක්වා යන්නේ. මේ විදිහට ප්‍රථම ධ්‍යාන සාභී වීම පටික්පල මානසිකාරී ඒකම මේ කොටාස ධාතු වශයෙන් මෙනෙහි කරලා සතර ධාතුවට අනුව ධාතු මනසිකාරය වැඩි වෙන්න පුළුවන් එකෙන් උපචාර සමාධිය ලැබෙන්නේ ඊළඟට මේ ශරීරයේ නිල පීත ලෝහිත දාස කියන වර්ණ අනුව වර්ණ කසින ධ්‍යාන වඩා අෂ්ට සමාපatti උපදවන්න පුළුවන්. මෙන්න මේ විදිහේ මේ භාවනාවේ තියෙන ප්‍රභේද වශයෙන් කායගත සතියෙහි තියෙන ප්‍රභේද තේරුම් ගැනීම අවශ්‍යයි. එයින් පළමුවෙන්ම කළ යුතු වෙන්නේ මේ පටික්කුල වශයෙන් මේ භාවනා ප්‍රගුණ කිරීමයි. පටික්කුල වශයෙන් මෙනෙහි කළා ඒකේ ආනිසංශ මනමින් ලබාගෙන ඊළඟට තමයි මේ භාවනාව තව ඉදිරියට කැමැති කැමැති හැටියට යොමු කරන්න පුළුවන් ධාතු මනසිකාරයට හෝ වර්ණකසන වශයෙන් අෂ්ට සමාපatti ප්‍රදාන්න හෝ පුළුවනි පළමු අරට පටිච්චෝල මනසිකාර වශයෙන් මේ ධ්‍යාන වඩලා අවසරයි මේ භාවනාවෙන් ලැබිය හැකි සමාධිය මොනවද දැන් මෙතෙන්දී කියවන මේ භාවනාවෙන් ලැබිය හැකි සමාධි ක්‍රම දෙකක් එකක් තමයි ප්‍රථම ධානය අනිත් එක අෂ්ඨ සමාපatti. ඒ කියන්නේ රූපාධ්‍යාන හතර ඒ පාදක කරගෙන අරූපාධ්‍යාන හතර. ඊළඟට උපචාර සමාධිය ලබන්න පුළුවන්. දැන් මේ මුලින් සඳහන් කළාසේම මේ ශරීරයේ තියෙන කොටස් 32ක්. කේශා ලෝමා නඛා දන්තා සචෝ ආදී වශයෙන්. ඒ කොටස් 32න් එකක් එකක් ගානේ ක්‍රම පහකට පටික්කුලයේ වශයෙන් මෙනී කරන්න තියෙනවා. වර්ණතෝ, සංකානතෝ, ගන්ධතෝ ආසේතෝ ඕකාසතෝ කේත්‍රම පහකට මේක ප්‍රතිකූල වශයෙන් ආරවනවා. වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, එවාගෙම ගන්ධ වශයෙන්, ආශ්‍රිත කුණප වශයෙන් සහ පිහිට ස්ථාන වශයෙන් කරුණු පහට අනුව ප්‍රතිකූල මනසිකාරය වඩන්න පුළුවන්. ඒකෙන් ප්‍රථම අධ්‍යාන උපදවන්න පුළුවන්. ප්‍රථම අධ්‍යානේ නම් ඊට මුලින් උපචාර අධ්‍යාන ලැබෙනවා. ඊළඟට මේ කේශාභියේ කොට්ටාස 32 තියෙනවා සතර මහා භූත රූප හේසාපතම් මත්තලුන් ගන්ධක්වා ප්‍රධාන වශයෙන් පඨවි ධාතු උපාකිනවා චිත්තං සිත මුත්තං දක්වා කොටස් 12 තියෙනවා ආපෝ ධාතුව ඊළඟට මේ එක එක කොටාසයක් වාසාම තියෙනවා පඨවි වගේම ආපෝ තේජෝ වායෝ කියන හතරම තියෙනවා දැන් කේසා කියන කොටාසයේහි හිසකේ ගහක් ගත්තාම ඒකේ තද ගතිය පඨවි එහි එකට බැඳී තිබෙන හේතුව ආපෝ. එහි තියෙන සීතල ගතිය, උෂ්ණ ගතිය තේජෝ. එහි තියෙන සෙලවෙන ගතිය වායෝ. මේ කියන එකක් එකක් ගානේ සතර ධාත්ම පිහිටා තිබෙනවා. ඒක කියනවාට සලක්කන සංකේප වශයෙන්, සලක්කන විභක්ති වශයෙන්, සසම්භාර සංකේප වශයෙන්, සසම්භාර විභක්ති වශයෙන් කියලා හතර ආකාරයකට ධාතු මනසිකාරයට උක හරවන්න නියම කරලා තියෙනවා. ඒවා දැන් මෙතෙන් විස්තර අපි ගන්නෙ නැහැ. ඊළඟට තවදුරට මෙහි අර මුලින් සඳහන් කළාසේ වර්ණකසන වැඩිම වර්ණකසන වැඩිම බොහෝ සෙයින් වර්තමාන වශයෙන් පා අවසාඩෝ ස්වාමින් වහන්සේ උගන්වන මුලදීම ශරීරයේ ඇටසැකිල්ල බලාගෙන එයින් හිස් කබල ගන්නවා හිස් කබල අරගෙන අටි කියන සංඥාව අතහැර දමා ඒක ඉදිරියට හිතින් අරගෙන ඕදාත ඕදාත වශයෙන් මෙනෙහි කරනවා ඕදාත කසින ඕදාත කසින කියනවා තමන්ගේ ශාරීරික කොටසකින් පමණක් ප්‍රතිභාග නිමිත්ත කියන ධ්‍යාන අරමුණ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ජීවමාන ඉන්නා වූ කෙනෙකුගේ හරි නැත්නම් මේ පරිලෝකීය අයගේ හරි හිස් කබල් 7ක් 10ක් 12ක් තමන් හිතින් ගන්නවා. අරගෙන ඒවා ලං ලං කරගෙන කොම ඕදාත ඕදාත මනසකාරය කිරීමේදී එයින් ලැබෙනවා ඉස්සෙල්ලා උපචාර සමාධිය. ඒ කියන්නේ එතෙන්දී තමන්ගේ సంతාණයට ඒ සුදු ප්‍රතිභාග නිමිත්ත අරමුණ ලැබෙනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි හිත පිහිටුවාගෙන වෝදාතමනී කරද්දී රූපාචන ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. ප්‍රථම ධානයේ වාසී කරගෙන දෙවෙනි ධානය, ඒක වාසී කරගෙන තුන්වෙනි ධානය, ඒකත් වාසී කරගෙන හතරවෙනි ධානය. ඊළඟට හතරවෙනි ධානයේ වර්ධය ඔක්කොම ප්‍රගුණ කරගත්යන් පස්සේ ඒ ගුගුල වල ඊළඟට ආකාසානංචාතන ඊළඟට විඥානංච ආසනාකින් සංඥාතන නේව සංඥා නාසඤ්ඤාතන දක්වාම මේ යට සැකිල්ලේ තියෙන සුදු පාට අරමුණු කරගෙන ඕදාතු කසින වඩලා අස්ස සමාපත්තියම වඩන්න පුළුවන් බව හඳුන්වනවා. ඒ වගේම ශරීරයේ තියෙන කහ පාට ශරීර කොටස. ඒකක් තමයි පිත. තමන්ගේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන පිත හිතින් ඉස්සරහට ගන්නවා. ඒ වගේම මේදෝ කියන කොටසක් කහ පාටයි බොහෝසෙයින් ඒකත් ඉස්සරහට ගන්නවා. අරගෙන මේ මෙතන පීත පීත පීත කසින පීත කසින පීත කසින කියලා මෙහි වඩාගෙන යනකොට ඒකෙන් ප්‍රමණක් ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ තවත් කීප දෙනෙකුගේ ඒ පීත කොටස් ගන්නවා අරගෙන පීත කසින ප්‍රතිභාග නිමිත්ත උපදවන උපචාර සමාධියෙන් ඒකේ හිත පිහිටවාගෙන පීත කසින වැඩිමින් ප්‍රථම ධානයේ පටන් ඉතිරි ධාන සියල්ල උපදවා ගන්න සමර්ථ වෙනවා එවැගේම තමන්ගේ ශරීරයේ තියෙන ලේ කොටස බොහෝසෙන් අක්මාව සම්බන්ධ වී රැස් වෙච්චලේ තියෙනවා මේක ලේසි. ඒ අක්මාව සම්බන්ධව තියෙන රැස් වෙලා තියෙන ලේ හිතින් ගන්නවා තමන්ගේ ඉස්සරහට. ඉතින් අරගෙන එතන ලෝහිත කසිනම් ලෝහිත කසිනම් වඩෙනවා. ඒ මන්දිවාට පිටස්තරාගෙත් මේ ලෝහිත ගන්න ඕනේ. අරගෙන ලෝහිත කසින ප්‍රතිභාග නිමිත්ත උපදවන උපචාර සමාධියේ. එහි පිහිටුවාගෙන මෙනෙහි කරද්දී තමයි රූපාවචර ධ්‍යාන පහළ වෙන්නේ අරූප ධ්‍යාන වඩන්න හැකි වෙන්නේ. ඊළාට ඕදාත කසන දැන් සඳහන් කළා නීල පීත ලෝහිත ඕදාත මේ විදිහට මේ කියන නීල කසන වැඩිමෙත් ඒ විදිහමයි ශරීරයේ හිසකේ වැනි දෙයක් ඉස්සරහට ගන්නවා හිතින් ඒක නීලං නීලං නීලං කියලා හෝ නීල කසන නීල කසන කියලා වඩමින් ඉන්නකොට තවත් අයගේ හිසකෙත් එතෙන් එකතු කරනවා එකතු කරලා ඒකේ ප්‍රතිභාග නිමිති උපදවාගෙන රූප ධාන අරූප ධාන වඩන සමර්ථ වෙනවා. මේ විදිහට මේ කායගත සති භාවනාවෙන් පටික්කුල වශයෙන් වැඩි හැකි ප්‍රථම ධාන 32ක් ඊළඟට වර්ණ කසින වශයෙන් වැඩි හැකි ඔය රූපාරූප ධාන 8ක් එවාගෙම ඉහිලා ලැබෙන උපචාර සමාධියක් කියන සමාධි භාවනා මේ කායගත සති භාවනාවෙන් වඩන්න පුළුවනි. ස්වාමින් වහන්සේ මේ භාවනාවට බාධක කරුණු මොනවද? සැබවින්ම මේ භාවනාවට බාධක කරුණු වශයෙන් ගණන් ගනු ලබන්නේ නීවරණ පහ. අපේ සිතට නිතර වද දෙන, නිතර සිත අඳුරු කරන නීවරණ පහක් තියෙනවා. ඒ කියන්නේ নানা ආකාර කාම වස්තුන් ගැන ආශාව. ඒකට කියන කාමච්ඡන්ද කියලා. ගෙවල් දොරවල් ගැන, ඉඩකඩම් ගැන, මිල මුදල් ගැන, අමුදරුවන් ගැන, කෑම වීම ගැන, දුම් පිළින බැලඳුම් ගැන, එහෙම නැත්නම් පළඳින ආභරණ ආදී ගැන තනතුරු ගැන, පුජ්‍යලයන් ගැන, මේ දේවල් ගැන ආශාවන් ඇති වෙන්න පුළුවන්. ඒ ආශාව තමයි කාමච්ඡන්ද ඒක මේකට බාධාවක්මයි. ඊළඟට ව්‍යාපාදේ ඊටාම සුළු දෙයට ප්‍රවාසිතය ගැටෙන සුළු බවක් ඇති වෙනවා. දැස්සෙක් මුහුණේ වැහුවා, ඒ වගේම පිටස්සර ශබ්දයක් ඇහුණත් හැම වෙලාවෙම හිත ගැටෙනවා. නැත්නම් අනුන් ගැන හිත හිතා වුන් කෙරෙහි අමනාපකම් මතක් කරලා ඒ ගැන හිත ගැටි ගැටි ඉන්න. ඔය වගේ දේවල් කොච්චරවත් හිතට ගලාගෙන එනවා. ඒව තමයි ව්‍යාපාද නීවරණ කියන්නේ. ඒ අතර මේ භාවනා වැඩිීමේදී හැමෝටම එකවරට මේක ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. එම අවස්ථාවේ ඇලිමැලිකම් ඇති වෙනවා. මේක වඩලා වැඩක් නැහැ. මේකෙන් මෙච්චර මම මහන්සි වුණා ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ කියලා සමාජයට දුර්වල වෙනවා. එවාගේ හිතට ඇති වෙන මන්දෝත්සාහී භාවය නිසා සීන මිද්ද කියන නීවරණය ඇති වෙනවා. සමාජ නිදිමතක් වෙනවා, එපා වෙනවා. එවාගේම හිත නොසන්සුන් බව බොහෝසෙන් බලපානවා. ඒ කියන්නේ භාවනා කරන්න ගියාම අර කියලා තියෙනවා මාළුවෙක් වතුරෙන් ගොඩට ගත්තාම දඟලනවා. ඒ වගේ මේ හිත බාහිර අරමුණු වලින් වෙන් කරලා භාවනා අරමුණකට ගන්නකොට බොහොම දඟලෙනවා බොහොම චලනය වෙනවා බොහොම කම්පණය වෙනවා නොඑක අතර දුවපැන යන්න බලනවා ඒ මොකද හිතේ ස්වභාවය ඒකයි කුඩා දරුවෙක් වගේ කුඩා දරුවෙක් කොච්චර තැම්පත් කළා කිව්වත් නිින්ද යනතුරු දඟලනවා ඒ වගේ තමයි මේ අපේ සිතේ ඒකට කියනවා හිත විසිරෙන ස්වභාවය හරියට ගලක් අරගෙන කළු ගඩකට ගැහුවම විසිරෙනවා වගේ නැත්නම් ජලතලයකට ගල් කැටයක් දැම්මාම චලනය වන්නා වගේ ගහකේ එසෙව්ව කොඩියක් නිතරම සෙලෙන්නා වගේ මේ සිත නොඑක් නොඑක් අරමුණු වල විසිරී යමින් ඒ වික්ෂේපයටපත් වෙනවා ඒ தත්ත්වයට කියනවා උද්දච්චය කියලා ඒකම Taman නොකරපු කුසල් ගැනක් කරපු අකුසල් ගැන පසුතැවිලිත් ඔය වෙලාවට එනවා. බොහෝසෙන් හිත තැන්පත් වෙනකොට තමයි ඒව මතක් වෙන්නේ. එම අවස්ථාවේදී පසුතැවිලි එනවා. ඒ දෙකක් නීවරණයක් වෙනවා උද්දච්ච කුක්කුච්ච. ඒකම භාවනාවේ රසයක් නොදැනෙනකොට මේක හරියද මේක වැරදිද මේක නිවැරදිද මං වැරදිද මේ භාවනාව කවුද කියලා දුන්නේ? ඒ භාවනාවේ ප්‍රතිඵල ලබාපෑත් වෙන්නාද? ඔය වගේ නොයෙක් විතර්ක ඇති වෙලා හිත සැක ඇති වෙන්න පුළුවන්. හේතේසක සංකාවට කියනවා විචිකිච්ඡා නීවරණ. මෙන්න මේ කියන ඒවා තමයි අපේ භාවනාවට බාධක. අනික්ඛානේ තමයි තමන්ගේ సంతානෙහි දීර්ඝ කාලයක් පුරුදු වී තිබෙන්නේ සුභ අරමුණු ගැන ඇලීමයි. හැම වෙලාවෙම සුභ අරමුණු ගන්නවා. සුභ අරමුණු ගැනීමේ ක්‍රම දෙකක් කියනවා. ස්වභාවයෙන්ම සුභයයි සම්මත දේවල් සුභ වශයෙන් ගන්නවා. සමහර ඒවා කල්පනා කිරීම වශයෙන් සුභයයි ගන්නවා. අසුභ දේ පවා සුභයයි ගන්නවා. දැන් අපි හිතා බලමු දැන් මැරිච්ච සතුවගේ මාංශ අනුභව කරන්නේ ඒක සුභයක් නෑ. බැලුවාම බොහොම දුර්ගන්ධයි, අපිරිසිදුයි, මල කුණුයි. නමුත් ඒක ඉතින් රසවත්යක් හැටියට ඉතින් කැමරට හදා ගන්නවා. ඒ වාගේ පරිකල්පනා වශයෙන් සුභ වශයෙන් ගැනීමයි. මේ වාගේ සුභ සංඥාව තමයි බහුල වශයෙන් ලෝක සත්‍යයට පුරුදු වෙලා තිබෙන්නේ. ඔය සුභ සංඥාව හිතට නිතරම ඇති වෙනවා. මොකද සම්මුතිය උඩනේ හිත තිහිලා තියෙන්නේ. සම්මුතිය වශයෙන් බලනවා. ලස්සන දේ ලස්සනයි කියලා හිතෙනවා. අවලස්සන දේ වුණත් ඒකේ ලස්සන කොටස් හිතේ සතුටු වෙනවා. අන්න ඒ වාගේ සුබ ආරමුණ කෙරේ ඇලීම මේ භාවනාවට අතිශයින්ම බාධකයක් වෙනවා. ඒක භාවනාවට සමීප සතුරේක හැටියට හඳුන්වන්න පුළුවන්. ඒක නිසා හැම දෙයක්ම අසුභ වශයෙන් බැලීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ අසුභ වශයෙන් බලන්න පුරුදු යෝගාවචරයාට බාධාවක් වෙන්නේ නැහැ කායගත සති භාවනාව හෝ වෙනත් භාවනාවක් කඩන්නට. මෙන්න මේ කියන මේ අර නීවරණ පහ සහ සුභාරමුණු ගැනීම මේ භාවනාවට බාධක ධර්මයන් හැටියට හඳුන්වන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ විදර්ශනාවට නගන්නේ කොහොමද? මේ භාවනා වඩන යෝගාවචරයා විසින් සැබවින්ම පළමුවෙන් පිළිකුල් වශයෙන් භාවනා වඩන්නට නියමිතයි. ඒ පිළිකුල් වශයෙන් වැඩිීමේදී රූපාචර ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. ඔය ප්‍රථම අධ්‍යානෙ උපදවා ගන්න යෝගාවචරයාට තියෙනවා ප්‍රතිභාග නිමිත්ත අරමුණක්. ඒ ප්‍රතිභාග නිමිත්ත කියලා මෙතන හඳුන්වන්නේ මේ ශරීරයෙහි ඒ කොට්ටාසයන් වැටීමේ ආලෝකයයි. ඒ ප්‍රතිකූල වශයෙන් වැටීමේ ආලෝකයක් පේනවා. ඔය ආලෝකයේ ලැබීමෙන් පසුව තමයි ධානය පහළ වෙන්නේ. ඒ ධානය පාදක කරගෙන තමයි විපස්සනාවට හැරෙන්නේ. ඒ ගැන දැන් පැහැදිලි කළ යුතුව තියෙනවා. මේ භාවනාවෙන් ධ්‍යාන වැඩිවීමට අනුපිළිවෙලක් තියෙනවා. ඒ සඳහා පූර්වාචාර්යයන් වහන්සේලා මෙන්න මේ උපදේශ පන්තිය දක්වනවා. අනුපුබ්බතෝ නාතිසීගතෝ නාතිසනිකතෝ විච්ඡේත ප්‍රතිබානතෝ පන්නත්ති සමතික්කමනතෝ අනුපුබ්බ මුංචනතෝ අප්පනාතෝ කියලා කරුණු හතක් ඉස්සෙල්ලා තියෙනවා. ඊළඟට තයෝතු සුත්තන්තා කියලා සූත්‍රාන්ත දේශනා තුනක් හඳුන්වනවා. මෙහිදී මේ භාවනාවෙන් ධ්‍යාන වඩන්ඩ යෝගාවචරය විසින් අනුකුබ්බතු අනුපිළිවෙලින් වඩන්නට ඕනේ. අනුපිළිවෙලක් තියෙනවා මේක දැන් කේසාලෝමාදී කොට්ටාස 32 අනුපිළිවෙලක් තියෙනවා. තනින් තනින් තනින් නොගෙන අනුපිළිවෙලින් සජ්ජායනා මානසිකාර කරන්නටම ඕනේ. මේ භාවනා මුලින් කිරීමේදී මුලින්ම උපදේශ දීලා තියෙන වචනින්ම කියන්නට ඕනේ. ඒකයි වචුසා කියලා සඳහන් කෙලෙන්නේ. වචනෙන් කියනවා කියන්නේ Tamande පමණක් ඇහෙන්න අනිත් අයට බාධා නොවෙන්න සාන්තව මෙනෙහි කරන්නට ඕනේ. ඒ වචනෙන් සජ්ජායනා කිරීමේ පිළිවෙල මෙහෙමයි. ඒවත් දැනගෙන තියෙන එක වටිනවා. චේසාලෝමා නකාදන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටිමින්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහෙකම් පප්පහාසං අන්තං අන්තගුණං උදරියං කරී සම්මත්තලුංගං පෙත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං කියලා මුල සිට අග දක්වාම අනුලෝම වශයෙන් මේ වචنين කියන්නට ඕනේ. ඊළඟට මුත්තං සිට කේශා දක්වා ආපසු ප්‍රතිලෝම වශයෙන් කියන්නට ඕනේ. ඊළඟට පහට පහට කොටස් බෙදාගෙන කියන්නට තියෙනවා. කේශා ලෝම නකා දන්තා කචෝ කියන පහ පමණක් දින පහක්ම කියවන්නට ඕනේ ඒ විදිහටම. ඊළාට තචෝ දංකා නකා ලෝමා කේසා කියලා දින පහක් ආපස්සට මුලට කියන්නට ඕනේ. ඊට පස්සේ තා දින පහක් මුල සිටාකට අගසිත මුලලා කියලා පහ පමණක් භාවිතා කරන 10 15ක්. 10 15ක් යනවා ඒ ක්‍රම තුනට. ඊළඟට ගන්නවා දෙවෙනි පංචකයේ වක්ක පංචකයේ මාංශං නහාරු අට්ටි අක්ඛිමින්ජා වක්ඛං කියන පහ පමණක් මුල සිටාගටේ පහ වචනින් කියනවා දින පහ. ඊළඟට වක්ඛං අට්ටි මෙඤ්ඤා අට්ටි නහාරූ මංසං කියලා දින පහක් කටිලොම වශයෙන් කියනවා. එතකොට අනුලෝම පටිලොම වශයෙන් දින පහක් කියන උතෝටම එතන අඩමසයි නැත්නම් 15යි. ඊළඟට මේ දෙකම එකතු කරනවා කේශාලෝමානකා දන්තා තචෝ මංසන්හාරූ අට්ටි අට්ටි මෙඤ්ඤා වක්ඛං කියන 10 දින පහක් අනුලෝම වශයෙන් සජ්ජායනා කරනවා. දින පහක් පටලෝම වශයෙන් සජ්ජායනා කරනවා. නැවතත් දින පහක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ජායනා කරනවා. දැන් එතකොට ඔතන කියවන මාස එකමාරක්. මුලින් පංචකයේ දින 15යි, දින පංචකයේ දින 15යි, දෙකම එකතු කරලා කියන්නේ දින 15යි මාස එකමාරයි. ඒ කියන්නේ මේ වචනෙන් සජ්ජායනා කරන අනුපිළිවෙල මේ පැහැදිලි කරන්නේ. ඊළඟට ගන්නවා තුන්වෙනි පංචකය. අධයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං කියලා ඒ පහ අනුලෝම වශයෙන් පස් දවසක් කියවෙනවා. පප්පාසම් පිහකං කිලෝමකං යකනං අධයන් කියලා පටලෝම වශයෙන් දින පහක් කියනවා. නැවත අනුලෝම පටලෝම වශයෙන් දින පහක් කියනවා. එතකොට දැන් එතන දවස් 15යි මාස 2යි. නැවත ගන්නවා ওই තුනම එක්කාසු කරනවා. කේසාවිතල පප්පාසම් දක්වා 15ම දින පහක් මුල සිට අගට කියනවා. නැවත අග සිට මුලට දින පහක් කියනවා. නැවත මුල සිට අගටත් අග සිට මුලටත් දින පහක් කියනවා. එතකොට එතනක් දින 15ක් කියවුනහම මාස දෙකමාරයි. ඊළඟට ගන්නවා මත්තුලුංග පංචකයේ. අන්තං අන්ත ගුණං උදරියං කරේසම් මත්තුලුංගං කියන පහ අනුලෝම වශයෙන් දින පහක්ම කියනවා. මත්තුලුංගං කරේසම් උදරියං අන්ත ගුණං අන්තං කියලා ආපස්සට දින පහක් කියනවා. ඊළඟට මුල සිට අගටත් අග සිට මුලට දින පහ පහ බැගින් කියනවා. උපරිදන දින 15ක් කියවුණා. දැන් මාස 3ක් පිරුණා. ඊළඟට ගන්නවා ඒ කොටස් හතරම එකතු කරලා ඒ සාසිත මත්තුලුංගන් දක්වා කොටස් 20ම දින 5ක් කියනවා. මත්තුලුංගන් සිට කේසා දක්වා කොටස් 20 <clears throat> පටිලෝම වශයෙන් කියනවා. ඊළඟ කන්ලෝම වශයෙන් පටිලෝම වශයෙන් දින 5ක් කියනවා. එතන දින 2ට 15ක් වුණාම දවස් 3මාරයි. ඊළඟට ගන්නවා මේද චක්කය කියලා හයක්. චිත්තං සෙම්මං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ කියන හය මුල සිට අගට දින පහක් කියනවා. අගසිත මුලට දින පහක් කියනවා. මුල සිට අගටත් අගසිත මුලට දින පහක් කියනවා. එතකොට මාස හතරක් පිරෙනවා. නැවත මේ මේදෝ සිට නැත්නම් කේශාසිත මේදෝ දක්වා කොටස් එතන 26ක් තියෙනවා. 26ම අනුලෝම වශයෙන් දින පහයි. පට්ලෝම වශයෙන් දින පහයි. අනුලෝමපට්න වශයෙන් දින 5යි භාවිතා කරනවා. ඒකට මාස 4මාරයි. ඊළඟට සියල්ලෙන් අග කොටස ගන්නවා. අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං. එතන ගන්නවා අනුලෝම දින 5යි, පටලෝම දින 5යි, අනුලෝම පටලෝම දින 5යි. ඊළඟට මුල සිට අගට කියන්නේ හේසා සිට අර මුලින් වගේම කේසා සිට මුත්තන් දක්වා දින 5ක් කියවෙනවා. මුත්තන් සිට කේසා දක්වා දින 5ක් කියවෙනවා. ඈත අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දින පහක් කියනවා. මේ විදිහට ගත්තාම සියල්ල මාස 6ක් පෙරෙනවා. ඔය මාස 6ට කියනවා සජ්ජහයනා කාලය කියලා. හැබැයි මේ කාලය මෙහෙම දික් කරලා තියෙන්නේ එතමනම කියන්න කෙනෙක් නෙමෙයි. සමහර කෙනෙකුට ඒක කෙටි කාලයක් තුලදී මේකේ ප්‍රතිඵල ලැබෙනවා. මේ කියන්නේ ආධුනිකයන්ගේ පහසුව පිණිසයි. ඊළඟට මනසා කියවෙත් ඔය පිළිවෙලටම මාස 6ක් හිතින් මෙනෙහි කරන්න තියෙනවා. ඒ විසින් මෙනෙහි කිරීමේ සම්බන්ධවයි මේ කියන උපදේශය. අනුකුබ්බතු ඒ කියන්නේ අනුපිළිවෙලින් ওই පිළිවෙත අතරක් නැර මෙනෙහි කරන්ට ඕන අඳුම් පත්මම වශයෙන්. ඊළඟට නාතිශීගතෝ වේග වේගින් කියන්නේ නැතුව සාන්තව කියන්නට ඕනේ. ඒ වගේම නාති සනිකතෝ කියන්නේ අතරමඟ බොහෝ වෙලාවක් නොනැමති කියන්ට වන සමහර විට එකක් කියලා බොහෝ වෙලාවක් කියන් අනිත් එක කියන එම නැතුව ගානකට සාන්තව ආපස්සට කියන්න පුරුදු වෙන්න ඕන අනුලෝම පරිලෝම වශයෙන් ඊළඟට වික්කේප ප්‍රතිබාහනතු ඒ කියන්නේ අපේ හිත නිතර නිතර එමේ විසිරෙන්න පුළුවන් හැකිතා ඒ සඳහා සිහිය පිහිටුවාගෙන ඉත විසිරෙන්නේ නැතුව භාවිතා කරන්න පුරුදු වෙන්න ඕන මනස සිහිය පිහිටුවාගෙන ඊළඟට පන්නත්ති සමතික්‍රමනතු පන්නත්ති සමතික්‍රමණකෝ කියන්නේ දැන් මේ කේසාදී කොට්ටාසාපි කේසා ලෝමා ආදී නමින් කියන්නේ ඒකට ප්‍රඥාප්තිය කියලා කියන්නේ. ඒ ප්‍රඥාප්තිය ඉක්මවන්නට ඕනේ. ඒ ප්‍රඥාප්තිය ඉක්මවනවා කියන්නේ ඒක අත්හරින්න වෙනවා. දැන් අපි කේසා කියලා මෙනෙහි කරනකොට අපි එසේ මුදුනේ තියෙන හිස කියලාපට පේන්න පුළුවන්. ඒ පේන්න පුළුවන් වෙලාව අපට වැටහෙනවා ඒකේ පාට පිළිකුල හැටියට. ඒකේ සටහන පිළිකුල හැටියට. ඒකේ ගඳ පිළිකුල හැටියට. ඒක පිහිටි මේ ආශ්‍රය කරන ඉතිරි කුණක කොටස හැටියට පිළිකුල් හැටියට ඒ පිහිටි ස්ථාන හැටියට අපට පිළිකුල් වශයෙන් එන්න පුළුවන් ඒ පහෙන් එකකින් හරි එන්න පුළුවන් ඒ වෙලාවේ කේශා කියන වචනේ අත්තර දාලා ප්‍රතිකූලයි ප්‍රතිකූලයි නැත්නම් පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි ඒක මෙනෙහි කරන්නට ඕනේ ඒ කේශා කියන කොටස දිහා හිත දිහා හිත පිහිටවාගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා මෙනෙහි කරන්න පුරුදු වෙන්නට ඕනේ ඔය විදිහට එකක් එකක් ගානේ අර පිළිකුල වැටහීමේදී පිළිකුලවා වැටහීමේදී ඒකේ නම අත්තර දැමීම තමයි පන්නක්ති සමතික්කම දුතෝ කියන්නේ නම අත්තරීම මේ වෙනේකලුත් ආකාරයයි ඊළඟට අනුපබ්බ මුංචනතු අනුපබ්බ මුංචනතෝ කියලා කියන්නේ <clears throat> දැන් මේ 31කින් යමක් යමක් සමාන්ත වැටෙන්නේ නැහැ සමහර එකක් වැටෙනවා එහෙමනම් මේ වැටෙන්නේ නැති එක හැරදමා වැටහෙන එක පමණක් ගන්නට ඕනේ. වැටහෙන එක පමණක් ඇනීමෙන් තමයි භාවනා සඵල කරගන්න පුළුවන් වන්නේ. වැටහෙන්නේ නැතිව සඳහා වෙහෙස වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා දෙවනු වටහා ගන්න පුළුවනි ඒ වැටහෙන එකෙහි හිත පිහිටුවාගෙන චිත්ත සමාධිය ලැබුණන් පස්සේ. මෙන්න මේක නිසා අනුපබ්බ මුංචනතෝ කියේ ඒකයි. ඒ කියන්නේ Tamanට නොවැටෙන දේවල් අත්හැර දාලා වැටහෙන කොටසක් පමණක් හිතට අරමුණු කරගන්නවා. ඊළඟට තමයි අපනාතෝ කියන අවස්ථාව සිද්ධ වෙන්නේ. අපනාතෝ කියන්නේ සිතේ සමාධිය භාවනාවෙන් ලැබෙන අර්පණා සමාධිය. මෙහිදී දැන් අපි සඳහන් කළානේ යම් කිසි කොටසක වර්ණ වශයෙන් පිළිකුල වැටුණා, සතහන් වශයෙන් පිළිකුල වැටුණා, ගන්ධ වශයෙන් පිළිකුල වැටුණා, ආශ්‍රිත කුණප වශයෙන් වැටුණා, පීඨිතං වශයෙන් වැටුණා නම් ඒ වැටහිච්ච කාරණේ නිසා ඒ නම අතර දාලා පිළිකුල පිළිකුල පිළිකුල මෙනෙහි කරනවා. ඒ පිළිකුල මෙනෙහි කරන්න කරන්න තමයි හිතේ නීවරණ යටපත් වෙලා උපචාර සමාධියේ ඵලයෙන් ලැබෙන්නේ. උපචාර සමාධිය ලැබිලා ඒ කෙරෙහි නැවත නැවතත් ඒ පිළිකුල මෙනෙහි කර ගැනීමේදී එහි හිත ගිලා බස්නා ආකාරයෙන් චිත්ත සමාධිය කියන්නේ වර්පණා සමාධිය ලැබෙනවා. ඵලයෙන් ලැබෙන්නේ එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක සමාධියක් ලැබෙන්නේ. නමුත් ඒ වෙලාවට හෙල්ලෙන්නේ නැතුව වෙනස් වෙන්නේ නැතුව ඇසිතියවත් හෙලන්නේ නැතුව මනසින් ඒක මෙනෙහි කරන්නට ඕනෑ. පිළිකුල පිළිකුල මෙනෙහි කරන්නට ඕනෑ. එසේ මෙනෙහි කරගෙන යාමේදී ඒ ලැබිච්ච අර්පණාව නැවත නැවත නැවත අර්පණාගත වෙනවා සමාධිගත වෙනවා. එහෙම සමාගත වෙන්න වෙන්න තමයි ඊළඟට ඒක අර ආවර්ජන සමාපර්ජන හැටියට අදිෂ්ඨාන කරන්න තියෙන්නේ. පිළිකුල කියන එක ආවර්ජනා කරන්න ඕනේ සුටිහිත සමාධියටපත් වෙනවා. ඒ සමාධිය ළඟට අදිෂ්ඨාන කරනවා මෙච්චර විනාඩි දෙකක් පවතිවා විනාඩි තුනක් පවතිවා විනාඩි පහක් පවතිවා ආදි වශයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වේලාවක් මේ අර්පණා සමාධිය පිහිටවා ගන්න අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. එහෙම ගිහිල්ලා පංච අදිෂ්ඨානයෙන් අදිෂ්ඨාන පහට අනුව ප්‍රගුණ කරගත්තන් පස්සේ තමයි ඊළඟ කොටසකටපත් වෙන්නේ. යම් කිසි එක කොටසකින් ප්‍රථම ධානය ඉපදෙවවා නම් ඊළඟට පුළුවන් වෙනවා ඊළඟ කොටසකින් ධ්‍යාන උපදවන්න. මේම 32න්ම ධ්‍යාන ප්‍රථම ධ්‍යාන 32ක් උපදවන්න පුළුවන්. ඔය ක්‍රමයේ තමයි බුද්ධ වචනේ සඳහන් වෙන්නේ. ඒකට තවත් උපදේශ තමයි අරකට තියෙන්නේ සූත්‍රාන්ත දේශනා තුනක්. සීති භාව සූත්‍රය, බොජ්ජංග කෝසල්ල සූත්‍රය, එවාගේම අදිචිත්ත සූත්‍රය කියන ඒවා ගැන විස්තර කරන්න කාලය මදි වෙනවා. මේ විදිහට මේ භාවනා ප්‍රගුණ කරගෙන යාමේදී ප්‍රථම ධානය ලබා ගත්තා නම් ඊළඟට පුළුවනි ධානයෙන් ලැබිච්ච ප්‍රතිභාග නිමිත්ත ආලෝකයෙන් මේ ශරීරයේ තියෙන කොටස් වල වර්ණය අරමුණු කරගෙන වර්ණ ධානය උපදවන්න පුළුවන්. ඒ කියන්නේ නීල කසින වශයෙන්, පීත කසින වශයෙන්, ලෝහිත කසින වශයෙන්, ඕදාත කසින වශයෙන් ධානය වඩන්න පුළුවන්. ඒ ඒ විදිහට කසින වශයෙන් වැඩි මේදී තමයි තේ රූපාචර ධාන 4 හෝ 5 එලාට අරූප ධානය හතර වඩන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රමයට භාවනා වැඩිීමේදී තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ භාවනාවෙන් විදර්ශනාට හැරෙන්නේ මෙහෙමයි. භාවනාවට හැරෙන්නේ ධානය ලබාගත් යෝගාවචරයා ඊළඟට තමන්ගේ ධාන සිතේ තියෙන ධාන ආලෝකයෙන් මේ ශරීරයට විහිදුවලා බලනවා. බලනකොට මේ කේශාදී කොටස් 32ක් තියෙනවානේ. ඔය 32 කියනවා තව වායෝ ධාතු කොටස් මේ තේජෝ ධාතු කොටස් 4කුයි වායෝ ධාතු කොටස් 6කුයි සියල්ල 42ක් වෙනවා. ඔය 42ේම තියෙනවා ධාතු කොටස. ඒ කියන්නේ කේශා ලෝමා නකා දන්තා පැචෝ මන්සන් ආරූ අට්ඨි අට්ඨි මිඤ්ඤා වක්ඛං අදයන් යකනං කිලෝම කම්පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසම් මත්තලුංගං කියන කොටස් 20 ප්‍රධාන වශයෙන් තියෙන තද්ද ලක්ෂණේ පටවි ධාතුවයි. හිතං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා තේලෝ සිංගානිකා ලසිකා මුත්‍රං කියන කොට 12 තියෙන ප්‍රධාන වශයෙන් ආපෝ ධාතුව. ඊළඟට තේජෝ ධාතුව අතරේ තේජෝ ධාතුව උස්සන්න වශයෙන් තියෙනවා. වායෝ ධාතු කොටස් 6 වායෝ ධාතු උස්සන්න වශයෙන් තියෙනවා. ඒ උස්සන්න වශයෙන් ඉස්සෙල්ලා හිතා ගන්නවා. ඊළඟට ඒකේ තියෙනවා එකක් එකක් ගානේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ එන හතර තියෙනවා. ඕවා එකක් එකක් ගන්න වෙන් කරලා වෙන් කරලා බලනවා ඒකේ තියෙන ලක්ෂණ වශයෙන් ප්‍රතිම් රටේ ධාතුවේ තියෙන ලක්ෂණ හයක් ආපෝ ධාතුවේ ලක්ෂණ දෙකක් තේජෝ ධාතුවේ ලක්ෂණ දෙකක් වායෝ ධාතුවේ ලක්ෂණ දෙකක් මේ සතර ධාතුන්ගේ ලක්ෂණ 12ක් තියෙනවා මේ 12 ආකාර ලක්ෂණයන් අනුව ඒ සතර ධාතුන් අල්වාගෙන ඒක නැවත නැවත නැවත මෙනෙහි කරනකොට මුළු සරුවාංගයේම ශරීරයේ තියෙන මේ සතර ධාතුන්ගේ නිර්මාණයක් බව ආબોධ වෙනවා මේ සතර ධාතුන්ගේ නිර්මාණය ආબોධ වුණාට පස්සේ සතර ධාතුන් තුල තියෙනා වූ ඉතිරි රූප කලාප හොයාගන්න පුළුවන් වෙනවා. තවන් දුරට අර රූප ධාන අරූප ධාන ලබා ගත්තා නම් අනිවාර්යෙන් එහි තියෙන ධානාලෝකයේ විහිදුවලා ඊතා සිවුම් ලෙස රූප කලාප දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ద్వාර වශයෙන් අරගෙන මේ ශරීරගත කර්මජ රූප කලාප ආට හොයා ගන්නවා. චිත්තජ රූප කලාප 8ක් සොයා ගන්නවා. උපජ රූප කලාප 4ක් සොයා ගන්නවා. ආහාරජ රූප කලාප 2ක් සොයා ගන්නවා. ඒ සියලු රූප කලාපයන් සොයාගෙන අවිඥානික වස්තු වල රූප කලාප බලනවා. බාහිර සත්‍ය කුජල සංකාරණ තුල රූප කලාප සොයා ගන්නවා. මේ විදිහට තමයි විදර්ශනාවට පිවිසෙන්නේ මේ රූප කර්මස්ථාන වශයෙන්. ඊට පස්සේ ඉතින් මේක දිනු කරගන්නවා නාරූප ධර්ම කියන්නේ නාම ධර්මයන් සොයාගෙන. ආධ්‍යාත්මික නාම ධර්මයන් අර ධ්‍යාන නාම ධර්ම එවාගේම සදරට ලැබිච්ච කුසල නාම ධර්ම අකුසල නාම ධර්ම ඔක්කොම වෙන් කරගෙන බාහිර సంతාන තුලත් නාම ධර්ම වෙන් කරගෙන නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවා ගන්න සමර්ථ වෙනවා නාම රූප පරිච්ඡේද ඥානය මනමින් සම්පූර්ණ කරගත් යෝගාවචරයාට අර ධර්ම පරිග්‍රහ ඥානෙ කියන කාංකාවචන විසුද්ධියට පත් වෙන අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ ඉතින් සම්මාසන ඥානයේ ප්‍රථම විපස්සනා ඥාන වඩා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. අවසරයි කායගත සති භාවනාවේ ආනිසංස මොනවාද? කායගත සති භාවනාවේ ආනිසංස රාශියක් තියෙනවා. මුලින් සඳහන් කළ සූත්‍ර දේශනා රාශියක තියෙන්නේ තේ ආනිසංස පෙන්නලා. මාත්‍රුකා කළ සූත්‍ර පාඨෙම තියෙනවා මහතෝ අත්තාය සංවත්තති. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දර්ශන පරිලාභාය සංවත්තති විද්‍යා විමුක්ති ඵල සත්‍ය කිරියාය සංවත්තති ආදී ගුණ රාශියක් සඳහන් වෙනවා මහතෝ වත්තාය කියන්නේ බොහෝම වැඩ පිණිස හේතු වෙනවා මහතෝ සංවේග කියන්නේ මහත්ම සංවේග කියන්නේ ඥාන සම්පන්න වීමට හේතු වෙනවා සතිය වැඩීමට හේතු වෙනවා සම්පජඤ්ඤය වැඩීමට හේතු වෙනවා එවාගෙම ඥාන දර්ශන කියන්නේ උසස් ප්‍රඥා සම්භාර ලබන්න හේතු වෙනවා. ඒ සෝලස මහා ඥාන කියලා තියෙනවා. මේකෙන් ලැබෙන ඥාන විශේෂයක්. එයාගේ විද්‍යා විමුක්ති මේ සත්‍ය ක්‍රියාව කියලා කියන්නේ තියෙන ලෝකෝත්තර දැන් ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සූපිනිසිමියා ඥාන එවාගේම සතර මාර්ගඥාන සතර ඵලඥාන ආදී මේ උත්තරීතර ගුණ ප්‍රතිලාභ කරගන්න හේතු වෙනවා. එතකොට මේ භාවනා වඩන යෝගාවචරයා හරියට ප්‍රථම ධ්‍යාන ලබා ගත්තා නම් මුත්ත භික්ඛූයේ කියලා සඳහන් කරනවා. රහතන් වහන්සේ කෙනෙක් වාගේ. රහතන් වහන්සේ දිව්‍ය සමාන ප්‍රසාදනීය අරමුණකවත් ඇලෙන්නේ නැහනේ. ඒ වාගේ මේ භාවනාවෙන් ප්‍රථම ධානය ලැබුවා නම් ඒ යෝගාවචරය හරියට දිව්‍ය සමාන රූපයකවත් හිත ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. හැම දෙයක්ම අසභ වශයෙන් දකින්න සමර්ථ වෙනවා. දුක තුටුවන් Tamande පේන්නේ හරියට මේ කුණප කොටාස හැටියටයි කුණප කොටාස නැගිටිනවා වාඩි වෙනවා ඇවිදිනවා කතා කරනවා සිනහ වෙනවා ආඩනවා ඒ විදිහට තමයි පේන්නේ ඒ වගේ මේ තමන්ගේ సంతානයේට හැම වෙලාවම අසුබ සංඥා පිහිටෙනවා ඒක විශේෂානිසංශයක් අනික්ඛානේ තමයි අරති රති සහෝ හෝති ඒ කියන්නේ කිසි දෙයකට ඇලෙන්නේ නැහැ ඒ වගේම කිසිදාක පසුබට වෙන්නේ නැහැ මෙතන කියන්නේ අරති කියලා කියන්නේ නොඇලීම කියන එක නෙමෙයි භාවනාවට පිළිවෙත් පුරන්න කවදාකවත් එපා වෙන්නේ නැහැ. ඇයි මේකේ රස දැනෙනවා. බය මේව සහෝ හෝති. ඒ කියන්නේ කවදාකවත් කිසි දෙයකට බය හිතෙන්නේ බය හිතෙන්නේ අර වජිරා කියන රහත් මෙහෙණින් වහන්සේ වාඩිලා භාවනාවේ සමාධියෙන් ඉන්න වෙලාවේ ධානයෙන් ඉන්න වෙලාවේ මාර්යා විල නොයේක කාර්යම වාපෑවා. එතුමිය ඇසුවා මාර්ය ඔබ හිතුවාද මෙතන මේ සත්‍යයේ කුජලෙක් ඉන්නවා කියලා. එතන තියෙන මේ කොට්ටාස රාශියක්නේ. ස්කන්ධ පහක්නේ. හරියට මේ දව ආදී දේවල් වලින් සකස් කරපු ගයක් වාගේනේ. එනිසා ඔබට ඔබ රැවටුණා නේද මේ සත්‍යයක් ඉන්නවා කියලා මම තර්ජනය කළා. ඒ වාගේ හැම වෙලාවෙම සංකාණයේහි අර භය නැති තත්ත්වයටපත් වෙනවා. භයානක අරමුණු පවා දරා ගන්න සමර්ථ වෙනවා. ඒ වගේම තවදුරට බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ ඉවසීමේ ශක්තිය වැඩෙනවා. සීතල ඉවසෙනවා, උණුසුම ඉවසෙනවා, බඩගින්න ඉවසෙනවා, පිපාස ඉවසෙනවා, දැසි මඳුරු පීඩා ඉවසෙනවා, සතුන් සර්පයන්ගේ පීඩා ඉවසෙනවා, අනුන්ගේ නිന്ദා පහස දුක් මේ ගර්ජන චර්ජන ඉවසෙනවා, ශාරීරික වශයෙන් নানা ආකාර වේදනා දුක් වේදනා ඉවසන්න සමර්ථ වෙනවා. මොකද මේ රූප ශරීරයේ තියෙන කුණප කොටාස ගොඩක් කෙනෙක් හොඳින් දන්න නිසා අහලත් ඇති සරියුත් මහ රහතන් වහන්සේට කිවික්ෂුවක් චෝදනා කළා නෙමෙයි කම්බුලට ගහලා තමහනුගෙන ගියා කියලා. අනේ ඒ රහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ හැවයි මේ මෙන්න නමට කම්බුලට ගෑවද? දුන්වාස කෙලින්ම කියන්න තිබුණ නෑ කියලා. එහෙම කියන්නේ නැතුව ප්‍රකාශ කළා භාග්‍යතුන් වහන්සේ. යම් කෙනෙක් කායගත සතිය නොවැඩනවා නම් එවැනි කෙනෙක්ගෙන් එහෙම කරන්න ඇති. මම ඉතින් ඒක හොඳින් වඩන නිසා මම ජීවත් වෙන්නේ ස්වාමීනි හරියට මේ සැඬවල් දරුවෙක් කබලක් අරගෙන ගියක් ගියක් ගාන යනවා වගේ බොහොම නිහතමානීව මම ජීවත් වෙන්නේ ස්වාමීනි මේ කුටියට ඇතුළෙන තැන පාපිස්ස වාගේ හැමෝටම යටහත් පැවතුනේ ඒ වගේම ස්වාමීනි මං ජීවත් වෙන්නේ මං නැති පින් හරකෙක් වාගේ ඒ වගේම ස්වාමීනි මං හැසිරෙන්නේ මේ මේ විදිහටයි කියලා කරුණාමයක් කියනකොට පොළොව කම්පා වුණා ඒ තරමට මේ කායගත සති භාවනා වැඩිමින් ලැබිච්ච ආනිසංසය මේ බුදුරජාන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේලා සහ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියල්ලෝම මේ භාවනාවෙන් තමයි විශේෂයෙන්ම දියුණු වෙලා තියෙන්නේ මාර්ගඵල බල තියෙන්නේ. එනිසා මේක විශේෂ ආනිසංසදායක භාවනාවක් ඇටියට අර්ථ කතාවලත් හඳුන්වනවා ආචාර්යයන් වහන්සේලාත් හඳුන්වනවා අපට උගන්වලා තියෙනවා මේ ශරීරය හැම වෙලාවෙම අර නවදොරකින් කුණප වැගිරෙන්නේ එවාගෙම ඇතුලේ අසුචි පුරවලා පිටින් සිටියන් කල මැටි කලයක් වාගේ හිතන්න කියලා. ඒ විදිහට හිතනකොට ඉතින් කිසි දෙයකට ඇලීමක්, බැඳීමක්, ගැටීමක්, මුලාවක් නැහැ. නිහතමානී ජීවිතයක් ඇති වෙනවා. ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා. මේ ආදී අනේක ආනිසංස මේ භාවනාවෙන් ලැබෙන බව බුද්ධ වචනේ සඳහන් වෙනවා. ස්වාමීන් වහන්ස මේ භාවනාවෙන් අධ්‍යාත්මයටපත් වූ උතුමන් සිටියාද ප්‍රසිද්ධ වශයෙන් ආර්යහත්යේ දෙපත් වූ උතුමන් ගැන තමයි හඳුන්වන්න තියෙන්නේ. ඉතින් අප්‍රසිද්ධව මේ භාවනාවෙන් ආර්යහත්යේ දෙපත් වූ අය අනන්තයි අපරිමාණයි. එනිතුන් අහලා තියෙනවා නේද අනදමා හිමියන් වහන්සේ. අනදමා හිමියන් වහන්සේ පැවිදි වුණේ ඒ අන්දාසකද ඒ තුන් මාසය ඇතුළත සෝවාන් වුණා. කටිසම්භිදා ඥාන ලැබුවා. නැවත බුද්ධෝපස්ථාන කරමින් අනියත වශයෙන් හිටියා අවුරුදු 19ක් නියත වශයෙන් අවුරුදු 25ක් ඒ කාලය තුල අවුරුදු 44 තුල වෙන අධිගමනයක් ලැබුවේ නැහැ වැඩිවේ භාවනා වශයෙන් කායගත සති භාවනාව. බුදුරජාන් වහන්සේම දේශනා කළානේ පිරිනිවන්ගේ වැඩෙදගෙන ආනන්දේ කනගාට වෙන්න එපා. ඔබ බොහෝම උසස් ලෙසින් බුද්ධෝපස්ථාන කරගෙන තියෙනවා. ඔබට සංසාර ගමනක් නැහැ. යම් වෙලාවක උත්සාහ කළොත් ඉතා ඉක්මනින් ඔබ අරහත්ත්වයටපත් වෙනවා කියලා සාතික දීලා තිබුණා. එනිසා බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිකිණි පොය දවසේදී උන්වහන්සේ නිකිණි පොයට පෙර දවසේ මුළු සරුරාත්‍රිකවම සක්මන් භාවනාවෙන් කායගත සතිය වැඩුව අධිගමයක් ලැබුණේ නැහැ. පස්සේ උන්වහන්සේ මේ වීර්ය වැඩි වෙලා නේද කියලා වීර්ය සම කරගන්න පාදක දෝහණය කරගෙන ඇඳේ වාඩි වුණා. ඩිංගක් ඇඳට හාන්ස් වෙන්න හිතුවා. හාන්ස් වෙන්න හිතලා එසේ කොටර තියන්න ඉස්සෙල්ලා පාදක ඇඳට ගන්න ඉස්සෙල්ලා රහත් වුණා. මේ කායගත සති භාවනාවේ ඔය වගේම රට්ටික භාවනාවෙන් අපේ ලංකාවේ හිටිය මහා තිස්සකේන ස්වාමීන් වහන්සේ නමක් ඈත කාලයේදී කුරු රටේ හිටියේ මේ ගිරාපැටියෙක් ඔය අට්ටික භාවනා කරපු කෙනෙක්. ඒ අතර සිනාසෙන කාන්තාවගේ දක්ක දැකලා ඒක මිලිකුල් භාවනාවට හරවලා එතෙන්දීම අරිහත්ත්වයටපත් වෙනවා. මේ වගේ කායගත සති භාවනාවෙන් බොහෝ දෙනෙක් අධිගම ලැබලා තියෙනවා. මේ ශාසනයේ වැඩිම පිරිසක් මාර්ගඵල ලැබීමේ කායගත සති භාවනාන් කියවොත් ඒක නිවැරදි. ඒ වගේම මූල කර්මස්ථානය කරිට මේක හඳුන්වන්න පුළුවන්. අපේ ත්‍රිපිටක ධර්මයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් මේ කායගත සති භාවනාව. එනිසා මේ සම්බන්ධව ගිහි පැවිදි සීලම බෞද්ධයන් විසින් උත්සාහවන්ත වෙන්නට ඕනේ. මේකේ බුද්ධෝත්පාද කාලයක පමණමයි මේ භාවනාව ලැබෙන්නේ. අනිත් තීර්ථකයන්ට මේ භාවනාව කවදාකවත් ලැබෙන්නේ නැහැ. මනුලෝදේ පමණයි මේක වඩන්නත් පුළුවන් දෙව්ලොවත් නැහැ. බමුලොවත් නැහැ මේ භාවනාව. ඒ නිසා මේ භාවනාව මේ ධ්‍යාන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වෙන මූල කර්මස්ථාන බව අපේ කරුණාවෙන් මතක් කරනවා. ඉතින් මෙතෙක් වේලා අපි සීලවම දෙනා මේ අද උපෝසත දවස හරියටම යෙදලා තියෙන්නේ ඉල් පෝය දවසේ. ඉල් පෝය දවසත් පස්තිම පවාරණ පෝය දවසයි. අපේ තුන්වෙනි ධර්ම සංගායනාවේ නිමවීම සිද්ධ වුණේ ඉල්පෝය දවසේදී. ඒ දවසේදී රහතන් වහන්සේලා ප්‍රශ්නම ප්‍රශ්නම කණ්ඩායම් නමයක් රටවල් නමයකටගෙන් බුද්ධ ශාසනය පිහිටවන්න යොමු කරන ලද දවසක් මේ ඉල්පෝය දවසේ. ඒ තවත් ඒ වාගේ විශේෂ වැදගත් හේතු තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි ඉල්පෝය දවසක අපි මේ සත්‍ය ධර්ම වර්ෂා ධර්ම සාකච්ඡාවේ යෙදුණා. මෙතෙක් වේලා අප විසින් මේ සාකච්ඡා කළ ධර්ම කාරණා අපට ලෝතර බුදු පියාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. එනිසා අපි මේ භාවනාව අනුගමනය කරන අතර මේ භාවනාව පුරුදු කිරීමේ කුසලයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති බුද්ධ පූජාවක් වේවා. ඒ සද්ධර්ම රත්නයේ ධර්ම පූජාවක් වේවා. ආරි මහා සංඝ රත්නයේ සංඝගත පූජාවක් වේවා. මේ කුසල බලයෙන් අපි සෑම දිනාට මේ ජීවිතයේ තුල ආයුරාෝග්‍ය සැප වින්දනය කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ධ්‍යාන විදර්ශනා වඩමින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න ලැබීමෙන් අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු සෑම දිනාට තෙරුවන් සරණයි